තුන්වෙනි කොටස අහලා තියෙනවා ස්වාමීන් වහන්සේ ලබාගත් විදර්ශනා ඥාන පරිහානියට පත්විය හැකිද? හැකිනම් හේතු පහදා දුන්නොත් බොහොම පිං ස්වාමීන් වහන්සේ. මාර්ගඵලයකට පත් වෙන තෙක්ම ඒතනත්තාගේ විදර්ශනා ප්‍රඥාව පිරිහෙන්න පුළුවන්. ඒ පිරිහෙන්නේ කොහොමද? අර නීවරණ ධර්ම වලින්. නීවරණ ධර්ම හැටියට කාමච්ඡන්ද, ව්‍යාපාද, තීනමින්ද, උද්ධච්ච, කුච්ච, විචිකිච්ඡා. මේ වයින් කවරක් හෝ මතුවෙලා අරවා පිරෙහෙන්න පුළුවන්. බොහෝ විට තීන මිද්දේ මතුවෙන්න පුළුවන් උදාසීන බව. එතකොට ඒක වරදවා ගන්න පුළුවන් චිත්ත සමාධියක් හැටියට. දැන් ඔය අනිමිත්ත සමාධිය කිසි අරමුණක් නැතුව මම මෙච්චර වෙලා හිටිය. ඔය කතන්දර බොහෝ දෙනෙක් කියන්නේ තීන මිද්දය සමාධිය හැටියට වරදවාගෙන රැවටිලා. වැඩි දෙනෙක් හැමෝම නෙමෙයි. එතකොට ඒ එහෙම රැවටීමටපත් උනන් පස්සේ අවසානයේ තමන් ඒ තීන මිද්දේ තමයි බහුල කොට පුරුදු කරන්නේ සමාධිය හැටියට. එහෙම වුණොත් තමන්ගේ විදර්ශනාවයි ඔක්කොම කඩාගෙන වැටෙනවා කාලෙකට. ඉතින් ඒ වගේ ඉතා සූක්ෂම විදිහට නීවරණ ධර්ම මතුවෙන්න පුළුවන් තමන්ගේ මනසේ. ඊළඟට අර විදර්ශනා උපක්ලේශ ගැන හොඳ සැලකිල්ලක් දක්වන්න ඕන විදර්ශනා උපක්ලේශ 10ක් දැක්වෙනවා ඒ 10ම ගැන හොඳට පොතපතින් කියවලා රේරුකාණේ මහානායක හඳුරාගේ විදර්ශනා භාවනා ක්‍රමයේ පොතේ තියෙනවා එතකොට ඒවා කියවලා හොඳට තේරුම් ගන්නට ඕන ඒ උපක්ලේශ වලට හසු නොවෙන්න. ඒ කියන්නේ Tamanට දැනෙන පස්සද්ධිය සැහැල්ලු බව. ඒකම උපක්ලේශයක් වෙනවා. ඕභාසය, ඒ දැනෙන ප්‍රභාමත් ගතිය, ආලෝකමත් ගතිය, ඒකම උපක්ලේශයක් වෙනවා. එතකොට අන්න ඒ විදිහට අර භාවනාවේ තියෙන යහපත් ගුණාංගම උපක්ලේශයක් හැටියට ක්‍රියාත්මක වෙනවා. කුමක් නිසාද? අපි නොදැනුවත්ව ඒක උපාදාන කරගන්නවා. ඒ වගේ ඕනම මොහොතක අපි විදර්ශනාවෙන් පිරෙහෙන්න පුළුවන් මාර්ගඵලයකටපත් වෙන තෙක්. ඒ නිසා ඒව ගැන ප්‍රත්‍යවේක්ෂාවෙන් පරිස්සමෙන් කටයුතු කරන්නම ඕන. බොහොම පිං ස්වාමීන් වහන්සේ එච්චරයි ප්‍රශ්න තියෙන්නේ. අවසරයි.